තිබුණට බාධා නොකරගෙන ඉන්න පුළුවන් සත්‍යක් වෙනවා. ආහනේ එතෙන්ට යනකොට මේ කයනේ මේ රූප ධර්මනේ මේ පඩගේ ආපෝ තේජෝ වායුනේ අපි මේ කීකරු කරගන්නේ. නමුත් භාවනාවේ සියුම් සතිය මේ වීරියේ කියන පග්ගහිත වීරිය ඒ වගේම සමාධියේ කියන උපචාර මට්ටම් ආවට පස්සේ ක්‍රමයෙන් මේ රූප ධර්ම වල තිබුණු භාවනාව නාම ධර්ම වලට සිව් වෙන්න පටන් ගන්නවා. ඒ සිව් වෙනකොට ඉස්සල්ලාම අපි මුලිච්ච වෙන්නේ හමු වෙන්නේ වේදනා චෛතසිකේ. මේ වේදනා චෛතසිකය මතු වෙනකොට පෙරලි ගොඩක් තියෙනවා. ඒ පෙරලි ටික සමහර විටක විසුද්ධි ඥාන දර්ශන කතාවේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වශයෙන් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් මේ සංඛාවිතරණ විසුද්ධිය ශක සංඛාවල් දුරු කරන දීති විසුද්ධියට පස්සේ සංඛාවිතරණ විසුද්ධිය කියලා කියන්නේ සතිමත් වෙන්න වීර්ය කෙරුවොත් සතිමත් වෙන්න පුළුවන් වැඩි වෙලා යන්න යන්න යන්න අරමුණේ නොදක්ක පැති දැක ගන්න පුළුවන් කියලා Taman තුල ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා මේක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්වත් ගුරුවරුන්ගේ තියෙන ග්‍රේස් එකක්වත් යා ජපමන්ත්‍රයක්වත් මොකක්වත් නැහැ ඒකට එක සම්බන්ධයක් තියෙනවා කියන යතුලින් විශ්වාසය ඇති කර ගන්නවා. ඒ වගේම ජීවිතේ යම් හොඳටම කලබල වෙලාවක Tamanda සත්‍ය වඩා ගන්න බැරි වුණත් කවදා හරි මසක් වෙලාවක් එයි. මට ආවොත් ඒ වෙලාව කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. දැන් මේ වෙලාවේ බෑ. පෙරණට අපහසුයි. අනේ ඊට පස්සේ තමයි ඒ උද්‍යප්පේ ඥාන දර්ශනේ එහෙම නැත්නම් මේ කියන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට යෝගාවචරයේ හිත රූප ධර්මයන් හැසිරවීම නැත්තම් පටවියාපෝ තේජෝ කියන මහා භූතයන්ගේ හොල්මන් කීකරු කර ගන්න පුළුවන් ගැතිය ජීවිතයේ කය වචන දෙක යම් ප්‍රමාණයට හසුරව ගන්න පුළුවන් ගැතියක් එන්න පටන් ගන්නවා. ඇති වුණාම විනාඩි 10න් 15න් සමහරවිට භාවනාව සම්පූර්ණයෙන්ම ආනාපාන සංසිඳිච්ච ඇතුළත තියෙන තමන්ගේ පැලැස්සට හවරින්ලා ගත්තා වගේ විවේක ස්ථානයකට වැටෙනවා. මේ විවේක ස්ථානය හොඳට පුරුදු කරනකොට ඒක තමන්ගේ හැබෑ නිවහන වශයෙන්. මේ එළියේ ඉන්නවයි කියලා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙලා තියෙනවා කියලා කියන්නේ නන්නත්තාරය. ආගන්තුක වුණා. නියම තැන නම් මේ ඊවගේ වෙන් කරගත්ත ආනාපානෙ කීකරු කරගත්ත හිතක් කීකරු කරගත්ත තැනයි කියලා ඉන්නකොට එක්කෝ ඒ තැන නුහුරුකමක් ජීවස වෙනවා වෙනුවට නුහුරු තැනක් බයලවන තැනක් ඒකාකාරී තැනක් එහෙම නැත්නම් අසරණ වෙන තනක්. රැයෙන් කොන් වෙච්ච තනක් වගේ විදිහට බීතිකමක් වෙන්නේ තියෙනවා. මේත් නාම ධර්මයි. එහෙම නැතුව හොඳ ගුරුවරයෙක් මේක කියලා දුන්නොත් මේක බය වෙන දෙයක් නෙමෙයි මේක භාවනාදී අනිවාර්යයෙන්ම හම් වෙන සුබ පැත්තෙන් බැලිය යුත්තක්. ඒ නිසා මේකට බලාපොරොත්තු වෙහිලා මේ බාධා නැති අර කටු අකුල් අස්ස රින්ගගෙන බඩගාගාදී ගමන වෙනදා වෙල්ලිලියකට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔළුව කෙලින් කරගෙන යන්න පුළුවන් තරක් ඒක නිසා මේකට බීජිකාවක් ඇති කරගන්න එපා සීල සීපත් කරගන්න හොඳ මානසික සෞඛ්‍යයක් තියාගන්න මේකට ලෑස්තිලා යන්න කියලා යම් වෙලාවක අර ඇති වෙන්න පුළුවන් නිබ්බිදා ලකුණු වෙනුවට ඒක ඥානයකට ලක් කරගත්තොත් අධික ප්‍රීතියක් එන්න පටන් ගන්නවා ඒ වගේම සුඛයක් එන්න පටන් ගන්නවා අධික ප්‍රසද්ධියක් එන්න පටන් ගන්නවා මේ දෙකම බොරු වෙනවා එක පැත්තකට බය ඒ නිසා කෙලස් ත්‍ත්වෙට ගිහිල්ලා බය අසරණ ගතිය, කම්මැලි ගතිය, නීවරණ, නීරස ගතිය, බය සහනය, සහනයක් වෙන්නේ නැති ගතිය, මුහුදු මැද අසරණා වගේ ගතියක් වෙනවා. ඒක විශේෂයෙන්ම මානසික තත්ත්ව දුර්වලයිට සත්‍ය බල විදියට බලපාන සමහරවිට කොහොමඩක්වත් ඒ මායම පන්නන්න බෑ. සාමාන්‍ය ජීවිතයේ සෙල්ලක්කාරකම් ගත කරපැත්තන් ඒක කියලා දෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඕක හරහා ගියා මොකක්වත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒක අනිත් පැත්ත වෙනවා. දැන් මට මේ නීවර ධර්මයක් නැහැ. රූප ධර්මයන්ගේ කීකරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ එන බීතිකාව, මේ එන ආසන්න ගතිය, මේ එන තංගන ගතිය, මේ එන ගතිය සුබේන ගතිය පටන් ගන්නකොට ඒ පසනක් ප්‍රීතිය කණිකපීති කුද්ධිකාපීති ආදි වශයෙන් ඇඟ කිලිපොළන්න පටන් ගන්නවා. පුංචි පුංචි ගැස්වීමේ සෙන් පටන් අර ගන්නවා. එහෙම නැත්නම් හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එකක යන්න වගේ ඒ කම්පන තමයි නමුත් ඒවා විහෙද කරන්නේ. හොඳට තේරෙන පටන් ගන්නවා ශරීරයේ ඒ ඒ මස් පිටි තනිතනියව නටන්න ගන්න. එහෙම නැත්නම් මේ සරුංගලයක් හොඳට නූල උලකට අල්ලලා ගියා වගේ මේ සැලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පුංචි හුලඟකට පහන් දැල්ලක් නැලෙනවා වගේ ඒ ඒ අංග හරියට පටන් ගන්නවා. ඉතින් මේව කවදාහකවත් යෝගාවචරයට අමාරුයි තේරුම් ගන්න මේ රූප ධර්මයක්ද මේක නාම ධර්මයක්ද කියලා. මේ දෙක අතර මැද තියෙන්නේ ඊට පස්සේ සමහරකට මුළු ඇඟම සම්පූර්ණ හෝමෝත්කමණය වේගන යනවා වගේ කිරියක්ක් උතුරලා ඉන්නවා වගේ එහෙම නැත්නම් එහාට මෙහාට සැලෙන්න පටන් ගන්නවා වගේ මෙවුවා එනකොට අර ඉස්සලා තිබුණ විහිසිකාව නිසා එකකින් පැන යාමේ ආසාව සමහරවිට මේකට දෙසට ආසාවකුත් වෙන්න ඉඩ තියෙනවා යම් විදියකට ඒ ප්‍රීති අවස්ථාවල් තරුණ ප්‍රීතිය ප්‍රමෝදය ඊට පස්සේ එන බලව ප්‍රීතිය එනකොට ඒ සමහර අවස්ථාවලදී තේරෙනවා මේක මනුස්ස මනසකට දරා ගන්න බැරි තරම් ශුන්‍යාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයයන් කියලා ධම්මපදයේ සඳහන් කර තියෙනවා ශූන්‍යාකාරයට පිවිසනා වූ සාන්ත චිත්තකයේ භික්ෂුවට මේ ඇති වෙන මේ ප්‍රීතිය නිසා ඇති වෙන රතිය අමානුෂිකයි. මනුස්ස මනසට දරන්න බෑ. මොකද අපි මේ ලෝකේ රූප බලලා සතුට වෙලා තියෙනවා. ශබ්ද අහලා සතුට වෙලා තියෙනවා. ගන්ධ බලලා සතුට වෙලා තියෙනවා. රස බලලා සතුට වෙලා තියෙනවා. පහස ලැබලා සතුට වෙලා තියෙනවා. හිතලා සතුට වෙලා තියෙනවා. ඒ සියලු සතුටු රූප ධර්මයක් හා බැඳලා තියෙනවා. බර බරුවක් සහිතයි. මේක කිසිම රූප ධර්මයක් නැහැ. සංනිකර නිර්ාමිසයි අසීමිතයි. දෝයෙන්න පටන් ගන්නවා. එතකොට මේ මිනිස්යාට ඒ අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා. ඒ රතිය, ඒ ඒ ප්‍රීතිය හොඳට මණ්ඩි මෙචලා තැම්පත් වෙනකොට සාර මණ්ඩයට යනකොට ඒක සුඛයක් පාටපත් වෙනවා. එදාට ආස්වාසය ආස්වාදයක් පවත්පත් වෙනවා. හුස්ම කුලට ගන්නවා කියන්නේ නිවන් දකින්නවා. ඒ හුස්ම තුල සියලු ඕජාවන්. කය හිත සනසන ඒ වගේම සියලු රෝග නිවාරණය කරන සුඛාස්වාදය ඉන්න පටන් ගන්නවා. එතකොට සුඛය ඊට පස්සේ පස්සද්ධිය පස්සද්ධි চৈতසිකේ තමයි හිතක කයක රෝග සුව කිරීමේදී ප්‍රධාන වෙන চৈতසිකේ. ඒකේ ඉන්නේ ප්‍රීතිය සුඛය හරහා. ඒ ප්‍රීතිය සුඛය පස්සේ පස්සද්ධියේදී සම්පූර්ණ හොඳ සම්භාහන ගන්න කෙනෙක් ඇවිල්ලා මුළු ඇඟම සම්භාහනය කරනවා වගේ තැලුම් පිටුම් තියෙනවා නමුත් ඒක දන්නවා සුව එළවන පංච කර්ම කරනවා වගේ. එහෙම නැත්නම් සවුන බාත් එකට ගියා වගේ මුළු ඇඟම හදනවා සකස් කරනවා. තෙල්කිරි ගාගෙන ආවනවා වගේ එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මේ යෝගාවචර තියෙන මෙච්චර ඇඟට මේ සම්බාහන කරත් සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේම හොඳට දන්නවා මේ වෙලාවේ තියෙන වීර්ය දැන් මොන සපත් දෙන්නම් කිව්වත් කවදාකවත් පාවා දෙන්නේ මොනම තිබුණත් වැඩි මට මේ හම්බෙච්ච කොහොමයි කියලා දැඩි පග්ගහිත වීර්යයක් එනවා. ඒ වගේ උපේක්ෂාවක් එනවා. මේ සෑම ධර්මයක්ම නිකන්තිය කියනවා ඒට ඇලෙන බැඳෙන නිකාන්ති කියන වචනේ අදහස් කරන්නේ කාන්ති කියන එක ආයස්කාන්ත කියන වචෙන් තේරුම් දෙන්නේ ආයස්කාන්ත කියන්නේ කාන්දමන කියන නම. ඒ කාන්තිමත් දැකිය නිසා ඒ ඇති වෙන ආලෝකය, ප්‍රීතිය, ප්‍රසද්ධිය, එහෙම නැත්නම් සුඛය, සමාධිය, උපේක්ෂාව වගේ දේවල් යෝගාවචරය තමන්ගේ බුද්ධියට සීන කරගන්න හදනවා. ඊට පස්සේ ඉතින් අනික් කටියටත් කියනවා ඕගොල්ලෝ භාවනා දන්නේ නැති නිසායි නැත්තේ මං වගේ මගෙන් අහන්නකො මං කියලා දෙන්නකො මෙන්න මෙහෙම කෙරුවොත් ඔන්න ප්‍රීතියයි කියලා ඉතින් ගැස්සට දේශනා කරන්න පටන් ගන්නවා කියන්න පටන් ගන්නවා මම හරියට කරපු නිසා මට හරියේ ඕගොල්ලෝ ඔහොම කරන්න එපා මෙහෙම කරන්න